මේ විමසු පරිදි අද අවිද්‍යාව ගැන මේ අද සරල කරුණක් ඇතින් දැක්කත් වීමට අපි බලාපොරොත්තු වෙනවා. අවිද්‍යාව කියන එක බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී වේදාකාරයෙන් දේශනා කොට වදාළලා තියෙන කරුණක්. බොහෝ අවස්ථාවලදී අවිද්‍යාව විස්තර කරන විට බුදුහාමුදුරුවෝ පෙන්වන්න කරන්නේ කතමාත්‍රිකේ අවිද්‍යාව මොකක්ද මාන්නේ අවිද්‍යාව කියන්නේ යම්කෝ වික්‍රේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ දුක්ඛ යම්කෝ විච්ඡේ දුක්ඛේ යඥානං දුක්ඛ සමුදය යඥානං දුක්ඛ නිරෝධය යඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා යඥානං අයමුචිත විච්ඡේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ දුක දුක්ඛ සත්‍ය ගැන දැනීමක් නැති එක. දුක්ඛ සමුදය සත්‍ය ගැන දැනීමක් නැති එක. ඒ වගේම දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍ය පිළිබඳ දැනීමක් අවබෝධයක් නැති එකට තමයි අවිද්‍යාව කියලා සාමාන්‍ය සෑම තැනකම වාගේ බුදුජානන් වහන්සේ ප්‍රකාශ කරලා දාලා තිබෙනවා. මේක අනිත් පැත්ත ප්‍රඥාව කියනකොට සම්මා දිට්ඨිය කියනකොට දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං ආදී කරුණු දක්වන්නේ ඒ චතුරාර්ය සත්‍ය වෙනබඳ දැනීමට තමයි විද්‍යාව කියන්නේ අසම් ප්‍රඥාව කියන්නේ. මේ අවිද්‍යාවෙන් බැසුණු ලෝක සත්‍ය සංහාවෙන් බරිත වූ ලෝක සත්‍ය නැවත නැවත සංසාරයේ ඉපදී ඉපදී ගමන් කරන බව බුදුජානක මහසීතා පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. විශේෂයෙන්ම පටිච්චසමුපාද ධර්මයන් විස්තර කරන අවස්ථාවේදී අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන තැනදී නැවත නැවත මේ සංස්කාර ධර්ම ඇති කරන ලෝක සත්‍ය නැවත නැවතත් භවයේම රැඳී සිටින ආකාරය ඉදදී ඉදදී මෙල් මෙල් යන ආකාරය පෙන්වන කොට වදාරලා තිබෙනවා. මේ විවිධ අවස්ථාවලදී අවිද්‍යාව පෙන්වුම් කරලා තිබෙන්නේ දුක්ඛ සමුදය සත්‍ය වශයෙන්. සාමාන්‍ය දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ එක මේ දන්න හැටියට සමහර තසාදී හැටියට හැටියට සංහා කියලායි අදහස් හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරන යෝතස්සායව තණ්හාය අශේෂ විරාම නිරෝධෝ චාගෝ පරිසග්ගෝ මුත්‍යනාලෝ කියලා දුක්ඛ නිරෝධ සත්‍ය කියන්නට ඉස්සෙල්ලා මේ යායන් තණ්හා පොළොබ්බහකන් අන්දිරාග සාගත තත්ත්වතාවනන්නේ සේදීලං කාම තණ්හා භව තණ්හා නිබ්බසන්නා කියලා දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරනවා. දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ ඒකට සංහාව. ඒ සංහාව හිම නැත්තටම නැති වී යාම දුක්ඛ නිරෝධ සත්‍ය කියලා ඒ දුක්ඛ සමුදය සත්‍ය සහ නිරෝධ සත්‍ය බුදුහාමුදුරේ ආකාරයෙන් ප්‍රකාශ කොට වදාළා තිබෙනවා. කෙසේ වෙතත් මේ සංහාව පවා ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. ඒක නිසා දුක්ඛ සමුදය සත්‍ය වන්නේ අවිද්‍යාවයි. හැම අවස්ථාවෙදීම අවිද්‍යාවෙන් වැසී ගිය නිසා තමයි ලෝක සත්‍යයට යථාර්ථයේ යථා පරිදි තේරුම් ගන්නට නොහැකිකම තිබෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාවේ නියුත්ෝ ලෝකෝ කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන මුළු ලෝකෙම අවිද්‍යාවෙන් වැසීලා කියන එකයි. ඒකෙන් අදහස් කරන්නේ. අවිද්‍යා අන්ධකාරයක් කරන්නේ අවිද්‍යා අන්ධකාරයෙන් ඕනත් දෝලෝක සංනිවාසෝ කියලා දක්වලා තියෙනවා. අවිද්‍යා අඳුරෙන් ලෝකේ වැසිලා මුලා වෙලා සිටින ඒක නිසා මේ අවිද්‍යාව පැහැදිලිවම තේරුම් ගත යුතු කාරණාවක්. මේ අවිද්‍යාවෙන් තමයි ඇත්ත ඇති සැටියෙන් දකින්නට හැකියකම නොලැබෙන්නේ. කියන්නේ යමක විශේෂයෙන්ම පංචස්කන්ධ ලෝකයේ ඇත්ත නියම සත්‍යය නියම ස්වરૂපයෙන් දකින්නට නොහැකියකම ඇති වෙලා තියෙන්නේ. අනුකේශවක් නිසා නෙවෙයි ඒකව දකින්නට තරම් ප්‍රඥාවක් නැහැ නැත්නම් අවිද්‍යාව තියෙනවා. එතකොට අවිද්‍යාව කියන එක චතුරාර්ය සත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍ය නදනීය වශයෙන් බුදුජානන් වහන්සේ දේශනා කළා බොහෝ විට අවිද්‍යාව කියන්නේ නියම தත්ත්වයේ නියමාකාරයෙන් දකින්නට නොහැකිකමට. ඒ කියන්නේ රූපස්කන්ධයේ නියම தත්ත්වය දකින්නටත් බෑ වේදනා සංඥා සංඛාර විඥාන කියන සසස්කන්ධයන්ගේ නියම தත්ත්වය දකින්නටත් බෑ. ඒක නිසාම මේ අනිත්‍ය පංචස්කන්ධ ධර්මයන් නිත්‍ය වශයෙන් යම් කිසි කෙනෙක් ගන්නවා නම් එහෙම හැඟීමක් කෙනෙකුගේ සිත තුළ තියෙනවා නම් එතන ක්‍රියාත්මක වන්නේ අවිද්‍යාව. එතකොට දුක්ඛ මේ පංචස්කන්ධ ධර්මයන් සැපයි කියලා හිතාගෙන යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එහෙම හැඟීමක් එහෙම අදහසක් තියෙනවා නම් එතන ක්‍රියාත්මක වන්නේ සංකේතයක් නෙවෙයි ඒ අවිද්‍යාවමයි. ඒ වගේම මේවා ආත්ම නෙවෙයි අනාත්ම වූ ධර්ම. නමුත් යම්කිසි කෙනෙක් මේ පංචස්කන්ධ ලෝකය අරගෙන මෙතන ආත්මයක් තියෙනවා කියන හැඟීමේ යුතුව කටයුතු කරනවා නම් එතන ඇත්තේ සංකිෂ්ම ධර්මයක් නෙවෙයි අවිද්‍යාව. එතකොට මේ පංචස්කන්ධ ලෝකයේ අඳුම වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයන්වත් දකින්නට නොහැකිකම තිබෙන්නේ අවිද්‍යාව නිසා. එතකොට ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනවනම් ඒ අවිද්‍යාව ටික ටික හරි අඩු කර ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ පංචස්කන්ධ ලෝකයේ ශූන්‍ය ධර්මයක්, ඉස්සෝ ධර්මයක්. නමුත් මේක සාරවත් වූ හරවත් වූ ධර්මයක් වශයෙන් දකිනවනම් ඒකෙත් තියෙන්නේ අවිද්‍යාව අවිද්‍යාව. මේ පංචස්කන්ධ ධර්මයන් යම් යම් හේතුන් නිසා හටගත් ඵල ඵලයක්. ඒක නිසා මේ පංචස්කන්ධ ධර්මයන් ඇතිවීමේ හේතු මේවය මේ මේ හේතුන් නිසා මේක හටගන්නවාය කියන කරුණ යම් කිසි කෙනෙකුට දකින්නට නැහැ කියලා තියෙන්නේ ඒ අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වෙන නිසාමයි වෙන කිසිවක් නිසා නෙවෙයි. ඒකට මේ විදිහට විශේෂයෙන්ම නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට අවශ්‍ය වූ කරුණු තමන්ට අවබෝධ කරගත නොහැකි වී තිබෙන්නේ තමාගේ සිත තුළ මේ නොදක්කම මේ මූලකම ක්‍රියාත්මක වන බැවින්. එතකොට ඒ ඒ නිසාම තමයි අවිද්‍යාවෙන් වැසුණු සත්‍යය තමයි විවිධාකාර ක්ලේශ ධර්ම ඔක්කොගෙන් තමන්ගේ සිත තුළ ඇති කරගන්නේ. තණ්හාව සහිත සියලුම ක්ලේශ ධර්ම. ඊට අමතරව අවිද්‍යාව නිසාම තමයි බොහෝ සත්‍යෝ කුසල කුසල සම්මරස් කරන්නේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ දැක්වලා තියෙන අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාම් සංඛාරා කියලා. අවිද්‍යාවගතවයන් වික්‍රේ පුරිස් කුබ්බලෝ පුඤ්ඤන්තේ සංකතං අபிසංකලං කියලා දක්වලා තියෙනවා. අවිද්‍යාවෙන් දැසුණු සත්‍යය පිණුත් හරිස් කරනවා කියන එකයි ඒ අදහස. එතකොට මෙහිදී Tamanට තේරෙනවා නම් මේ සෑම ලෝකයේ ගඳා පැවතීමට පවර්ණා වූ සෑම දෙයක්ම සිදුවීමේ මූලික හේතුව වන්නේ අවිද්‍යාව කියලා. ඒක හරි තේරුම් ගන්නට පුළුවන් වන්නේ යම් කිසි සුළු හෝ ප්‍රඥාවක් තියෙන කෙනෙකුට. බුදුජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන පඤ්ඤාව තෝයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියලා මේ ප්‍රඥාවන්තයයට පමණයි මේ ධර්මයේ කියන්නේ මේ ප්‍රඥාවෙන් දැකිය යුතු ධර්ම ප්‍රඥාවෙන් දකින්න හැකියාවක් නැතිකම නිසා තමයි ලෝක සත්‍යයට නැවත නැවත ඉදිරියේදී සංසාරයෙන් ගමන් කරන්න සිදුවෙන්නේ මෙන්න නිසා අවිද්‍යාව තේරුම් ගත යුතුම කාරණාවක්. ඒ අවිද්‍යාව තේරුම් ගැනීමට නම් මොකද්ද කරන්නට තියෙන්නේ? අවිද්‍යාව ඇති නැති කරන මාර්ගයක ගමන් කරන්න ඕනේ. ඒ අවිද්‍යාව නැති කිරීමට නම් අන් කිසිම මාර්ගයක් නැහැ. විද්‍යාව උපදවා ගන්න ඕනේ. අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධව ධම්මේ. අවිද්‍යම් පහය විද්‍යම් අනුපාදිත්වා. ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රහාණය කළ ප්‍රඥාව උපදවා ගන්නේ නැතුව ඉඳලා කවදාවත් එහෙම සසල දුකින් මිදෙන්නට පුළුවන් කමක් නැහැ. ඒක නිසා අවිද්‍යාව ප්‍රහාණය කළ යුතුයි. ඒ ප්‍රහාණය කිරීමට නම් මේ පංචස්කන්ධ ලෝකයේ යථාර්ථය තේරුම් ගැනීමක් කරන්නටම සිදු වෙනවා. ඒ තේරුම් ගැනීම කිරීමට පොත්පත් වලින් ඇති කරගත් දැනීමෙන් පුළුවන්කමක් නැහැ. ඒකෙදී සාමාන්‍ය වශයෙන් අවිද්‍යාව සම්මතුලට තුනින් කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. පොත්පත්වල තියෙන කරුණු නැත්නම් ධර්ම දේශනාවක් අහලා සාකච්ඡා කරලා ආදී වශයෙන් ඇති කරගන්නා දැනුම තුලින් ඒ ඇති කරගත් සුළු ප්‍රඥාවෙන් තරමන දුරට අවිද්‍යාව අඩු කරගන්න පුළුවන්. නමුත් තමාම හිතලා මතලා සමාධියම අවබෝධය තුළින් මේ පංචස්කන්ධ ලෝකයේ නියම තත්ත්වයේ තේරුම් යනවා නම් අවබෝධ වෙනවා නම් අර කලින් කෙනාට වඩා එවැනි කෙනාගේ ප්‍රඥාව ටිකක් වැඩි එවැනි කෙනාගේ ඒ අවිද්‍යාව සමුමද්දලට අඩු කරගන්නට ඒ නිසා පුළුවන් වෙනවා. ඒකමත් මදි ඊට පස්සේ භාවනාව තුළින් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නියම තත්ත්වය දැකීමෙන් තමයි අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න පුළුවන් වන්නේ. අවිද්‍යාව නිරුද්ධ කරන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. අස්මිමානී කියන මම වෙමි කියන හැඟීම සම්පූර්ණයෙන් නිරුද්ධ කිරීම කළ යුතුමයි. කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා මම වෙමි කියන අදහසයි අස්මිමාන කියන එකේ තේරුම. මේ අස්මිමාන නිසා අවිද්‍යාව තියෙන්නේ අවිද්‍යාව නිසා අස්මිමානෙ පවතින්නේ. මේ දෙකම එකිනෙකට උපකාර වෙමින් පවත්නා ධර්ම දෙකක්. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔහොම ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ ආශ්‍රය සමුදය අවිද්‍යා සමුදය කියලා. මේ ආශ්‍රයන් මේ සමුදය ආශ්‍රය හේතුව නිසා තමයි අවිද්‍යාව ඇති වෙන්නේ කියලා. ඉතින් ආශ්‍රව කියනකොට කාමාශ්‍රව, භවශ්‍රව, දිත්තාශ්‍රව, අවිජ්ජාශ්‍රව, ත්‍රාශ්‍රව ධර්මාශ්‍රව කියන. එතන අවිජ්ජාශ්‍රවය කියලා දක්වලා තියෙනවා. එතකොට අවිජ්ජාශ්‍රවය නිසාම අවිජ්ජාශ්‍රව ඇති වෙනවා කියන කතාවකුත් ඒකෙන් හැඟෙනවා. ඒක නිසා ප්‍රායෝගික වශයෙන් බලනකොට අස්මිමානීය දුරු කිරීමෙන් තමයි අවිජ්ජාව දුරු කරන්නට පුළුවන් වන්නේ වෙන කිසිවකින් නෙවෙයි. ඉතින් ඒ යහ පහළ පහළ මාර්ගවලදී සෝවාන් ආදී මාර්ගඵල ලබන විට ඒ ඒ මාර්ගයට සුදුසු සුදුසු පරිදි අවිද්‍යාව නිරුද්ධ වෙනවා. සෝවාන් වෙනකොට සක්කායදිට්ඨිය කියන සදාකාලික ආත්මයක් ඇතයි කියන අවිද්‍යාව මෝඩකම තිබුණා. ඒක නැති යනවා සක්කායදිට්ඨිය. එතකොට විචිකිච්ඡා සේයබ්බත පරමාසා සම්බන්ධ වූ අවිද්‍යාව නැති වී යනවා සෝවාන් වෙනකොට. සකදාගාමී එනකොට කාමරාග පටිග ඕලාර්ක වශයෙන් ඇති වෙන කාමරාග පටිග ස්වરૂපයන් ඇති කර දෙනු ලබන අවිද්‍යාව තුනී නැති වී යනවා. කියන ඕලාරික වශයෙන් ඇති වෙනවා. ඊළඟට අනාගාමී වෙනකොට කාමරාග පටික සංයෝජන ධර්මයන් ඇතිවීමට හේතුපාදක වන්නේ තනිකරම අවිද්‍යාවයි. ඒ අවිද්‍යාව කොටස නැති වෙනවා. රහත් වෙනකොට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාදී සියලුම අවිද්‍යාව නිසා ඇතිවන ඒ සංවර ධර්ම ඔක්කොම සේවී යනවා අස්මිමාන සේවී යාම තුළින්. මේ විදිහටයි අවිද්‍යාවේ නිරුද්ධ වීම දැකිය යුතු වන්නේ. එතකොට අවිද්‍යාව කියන්නේ නොදස්කම විශේෂයෙන්ම තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ නොදස්කම නැත්නම් චතුරාර්ය සත්‍යයේ නොදස්කම. මේ අවිද්‍යාව ඇතිවීමේ හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ ආශ්‍රය සම්බේ වශයෙන් දක්වලා තියෙන ආශ්‍රය කියන එක. එසේ වෙතත් අස්මිමානිය තමයි ආශ්‍රය මේ අවිද්‍යාව ඇතිවීම ප්‍රධාන හේතුව ප්‍රායෝගික වශයෙන් මේකයි සත්‍යය. එතකොට මේ අවිද්‍යාව නැති කිරීමට නම් මාර්ගඵල ලබන්නට ඕනේ. මාර්ගඵල වලින් ඒ මාර්ගයට සුදුසු සුදු මට්ටමට අනුව ඒ අවිද්‍යාවේ සුදුසු කොටස් නැති නැති යන්නේ. මේක මේ දක්වා කියපු කරුණ වල ඉතා කෙටි සාරාංශය. එතකොට අවිද්‍යාවේදී අපි ඉතින් කැස් කරනවා කුසල් කැස් කරනවා අකුසල් කරනවා ඒකට අපි පළමුවෙන් ඒ ගැන අපි පළමුවෙන් කතා කරමු අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාව නිසා සංස්කාර රැස් කරනවා කියන්නේ ඇයි මේ අවිද්‍යාව නිසා පුණ්‍යාවි සංඛාර රැස් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කියන්නේ. මෙතෙන්දී අදහස් කරන්නේ අවිද්‍යාව නිසා කුසල රැස් කරනවා කියන එක කවුරුත් දන්නා කාරණාවක් ඒ වගේත් පිළිගන්නා කාරණාවක්. අවිද්‍යාව කියන්නේ නොදස්කම කුසල කර්ම රැස් කරන විට සිදුවන ක්‍රියාදාමයෙන් දන්නේ නැහැ. ඒ කියන්නේ පුණ්‍ය කර්මයක් හරි අකුසල කර්මයක් හරි කවර දෙයක් හරි කරනකොට කෙනෙකුගේ సంతානය තුළ සිදුවන්නේ පංචස්කන්ධ ධර්මයන් ඇති වී නැති වී යාම. දැන් මේ අය ධර්මයේ ශ්‍රවණය කරන මේ අවස්ථාවේදී අනිතිස්වක්නේ ඇතිවන්නේ පංචස්කන්ධ ධර්මයන් ඇති වී නැති වී යාමක්. ඒ කියන්නේ මේ කණේ මේ ශබ්ද බුස්වැදීම නිසා සෝත විඥානය ඇති වෙනවා. සෝත විඥාන ගොඩක් ඒ හා සම්බන්ධවම මනසිනුත් ඒවා හඳුනා ගන්න නිසා මනෝ විඥානත් ඇති. විඥානස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක් ඇතිවී ඇති නැති නැති යාමක් මෙතන සිදු වෙනවා. මේ ශබ්ද මේ හඳුනා ගන්නවා ඒ විඥානය තුනට පස්සේ ඒ ශබ්ද හඳුනා ගන්නවා මේ දේ කියන්නේ මේ මේ කියන දේ මේකයි මේකයි කියලා හඳුනා ගන්න. මේ හඳුනා ගැනීමද කියන්නේ සංඥාව මෙතන මේ අවස්ථාවේදී මේ ඇගේ సంతානය තුළ සංඥා ස්කන්ධයක් ඇති වෙති නැති වෙනවා. ඊළඟට මේ හඳුනා ගැනීම ඇති වුණාට පස්සේ ඒකට අනුකූල වන ආකාරයෙන් වේදනාවක් ගෙන දෙනවා. ඉතින් මේක මෙතෙන්දී ධර්මයේ ශ්‍රවණය කරනකොට බොහෝ විට උපේක්ෂා වේදනාවක් ඇතිවන්නේ. ඒකට වේදනා ස්කන්ධයක ඇති වෙන ක්‍රියාවකුත් දෙතන සිදුවනවා. ඊට අමතරව මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒකට ධර්මයේ ශ්‍රවණය කිරීමේ චේතනාව ප්‍රමුඛ චිත්ත සංස්කාර ධර්ම රාශියක් ඇති වෙන බැවින් මෙතන සිදුවන්නේ සංස්කාර ස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක්. එතකොට මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන නාමස්කන්ධයන් මෙතන ඇති ඇති නැති නැති යන මේ නාමස්කන්ධයන්ට අනුකූලව තමන්ගේ රූපස්කන්ධයත් ඇතිවීමෙන් පැවතීමෙන් නැතිවීම යන මම මේ වචන පිට කරන පිට කරන වචනයක් වචනයක් පාසාම මේ අයගේ ශරීරයේ කම්පණයටපත් වෙනවා කම්පණයට පත් වෙනවා විතරක් නෙවෙයි සූප කොටස් නැති නැති යන මේවා සමාධිය නැති කෙනෙකුට දකින්න පුළුවන් කාරණා නෙවෙයි සමාධිමත් හිතක් තියෙන කෙනෙකුට ඉස්සා සුළු ශබ්දයක බව සමාගයේ කයේ තියෙන රූප කොටස් වෙනස් වෙයි වෙනස් වෙයි යන ආකාරය දකින්න පුළුවන් පැහැදිලිව මම දකින්න පුළුවන් එතකොට මෙතෙන්දී තමන්ගේ රූපස්කන්ධයත් ඇති ඇති නැති නැතිය. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක් මෙතන සත්‍ය වශයෙන්ම නැහැ. සමන් ධර්මයේ ශ්‍රවණය කරනවත් නෙවෙයි. නමුත් මෙතන පංචස්කන්ධ ධර්මයන් ඇති වී ඇති නැති නැති යාමක් තියෙනවා. මේකටම තමයි කුසල් රැස් කරනවා කියන්නේ. මෙතන එතකොට කුසල් රැස් කරන කෙනෙක් නැහැ. නමුත් මෙතන කුසල සංස්කාර ධර්ම රැස්වීමක් තිබෙනවා. ඉතින් මේක බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට බැරි කාරණාවක් නොහැකි කාරණාවක්. ඒක නිසාම මම කුසල් කරනවා කියලා වැරදි දෘෂ්ටියක පිළිදෙන. මේ වැරදි දෘෂ්ටියක පිළිදෙනාට අමතරව මේ අවිද්‍යාව නිසාම රූපං රූපත්ථය සංකතං අபிසංකරණති වේදනං වේදනත්ථය සංකතං අபிසංකරණති සංඥා සංඥාත්ථය සංකතං අபிසංකරණති සංඛාරේ සංඛාරත්ථය සංකතං අபிසංකරණති විඥානි විඥානත්ථය සංකතං අபிසංකරණති ආදී වශයෙන් දැක්වූ පරිදි මේ රූපස්කන්ධය මෙතන ජනිත වෙනවා රූපස්කන්ධයම උපාදාන කරගෙන රූපස්කන්ධයෙන් ලැබෙන දෙයක්මයි මෙතන මේ රැස් වෙන්නේ එතකොට වේදනාස්කන්ධය උපාදාන කරගෙන වේදනාස්කන්ධයේ ලැබෙන දෙයක්මයි මෙතන මේ රැස් කරනු ලබන්නේ. ඒ වගේම සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්ම උපාදාන කරගෙන ඒ ස්කන්ධ ධර්මයන් ලැබෙන දේවල්මයි රැස් වෙන්නේ. එතකොට පංචස්කන්ධ ධර්මයන් රැස් කළා නම් අනාගතයේදී ඒක විපාක වශයෙන් ලැබිය යුතුවන්නේ පංචස්කන්ධ ධර්මයි. වෙන එකක් ලැබෙන්නට බෑ. ඒ කියන්නේ අපි රැස්කලේ පංචස්කන්ධ ධර්ම නම් ලැබිය යුතු වන්නේ පංචස්කන්ධ ධර්ම. ඒක නිසා නැවත නැවත පංචස්කන්ධ ධර්ම ඇති කරන ධර්මතාවයක් මෙතන සිදු වෙන මේක බොහෝ දෙනෙකුට දකින්නට බෑ. හිතන්නේ මේ කුසල් කරන එක මහා හොඳ දෙයක් කියලා. මේකෙන් අදහස් කරන්නේ කුසල් කරන්නට එපා කියලා. කුසල් කරන එක වෙනම ක්‍රියාදාමයක්. මේ කුසල් ක්‍රියා කරන විට පහළවන පරමාර්ථ ධර්මයන් අවබෝධ කිරීම දැකීම තවත් ධර්මයක්. ඒ ඒ දැකීම දක්නට නැහැකම තියෙන අවිද්‍යාව නිසා. මේක නිසාම මේ කුසල් සංස්කාර වලින් ඒ කියන්නේ නැවත නැවත සංසාරේ උපද වෙන දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා. දැන් අපි මේ ජීවිතයේ මනුෂ්‍ය ලෝකයේ ඉපදුනේ ගිය ආත්මේ මැරෙන වෙලාවට කුසල කර්මයක් සිහිපත් වෙච්ච නිසා. ඒ කුසල කර්මයේ සිහිපත් වීම නිසා මනුෂ්‍ය ලෝකයේ මෞකසට පහළ වෙච්ච දවසේ ඉඳලම කොයිතරම් දුක් බැහැට කම්කටොළු පීඩා කරදර අපි අත්දැක්කද ඒ සෑම දුකක්ම අපට අත්දකින්නට සිදුනේ එදා මරණ මොහොතේ සිහිපත් වුණු කුසල කර්මයේ විපාකයක් වශයෙන් අපි ඉපදුණු දැන් ඒ වගේම අනාගතයේදී විඳින්න තියෙන දුක් ඔක්කොම විඳින්නට සිදුවන්නේ අර කුසල කර්මයේ තුලින් දන්ත කර දුන්න ප්‍රතිසංජානක කර්ම විපාක ශක්තියට. ඒක නිසා මෙහිදී පැහැදිලිවම තේන්න ඕන මේක කුසල කර්ම කියන එකත් අනිකර සම්පේ ශක්තියක. මේක ලෝක සත්‍යයට දකින්න බෑ. මොකද දුක්ඛ සම්පේ අඥාන. ඒ මේක එතකොට මෙතන කුසල කර්ම ගැන විතරයි අපි මේ කතා කරන්නේ අකුසල කර්මත් මේ විදිහට මේ සිතන්නට ඕන. එතකොට මෙතන අවිද්‍යාවේ කොටසක් යාත්මක වෙනවා මොකද්ද දුක්ඛ සම්බේ අඥාන. මම මුලදී මේ කිව්වා අවිද්‍යාව විස්තර කරනකොට යංකෝ බික්කේ දුක්ඛේ අඥාන, දුක්ඛ සම්බේ අඥාන, දුක්ඛ නිරෝධේ අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥාන, අයං උච්චිත බික්කේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියන්නේ දුක දන්නේ නැහැ, දුක්ඛ සමුදය දන්නේ නැහැ, දුක්ඛ නිරෝධය දන්නේ නැහැ, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නේ නැහැ. ওই චතුරාර්ය සත්‍ය ධර්මයන් දන්නේ. එතකොට මේ කුසල කිනි කුසලයේ කිරීමේදී ඇති වෙන මේ දුක්ඛ සමුදය දන්නේ. ඊට අමතරව මේ සංස්කාර ධර්ම චිත්ත තුළ ඇතිවීම මහා දුක. අපි හිතමු දැන් මේ සංස්කාර විරහිත අනිමිත්ත චේතෝ සමාධියකට සිතපත් කරගෙන ඉන්නවා. නැත්නම් ඵල සමෝධයට සිතපත් කරගෙන ඉන්නවා. නැත්නම් ධ්‍යාන සිතකට සිතපත් කරගෙන ඉන්නවා. සිත නිසල වෙලා, සාන්ත වෙලා, නිවිලා, තැන්පත් වෙලා මොහොම නිර්ආමිෂ සුවයක ඉන්නේ. දැන් මේ වෙලාවේදී ඒ සුවේ ඇති කරගත්තොත් එහෙම ධර්මයේ අහනකොටම අරසුවේ නැති වී යනවා. මේ සංස්කාර ධර්ම සිත තුළින් ගලා යාමම දුකක්. මේක තේරුම් ගන්නට සාමාන්‍ය කෙනෙකුට කොහෙත් නැති කමක් නැහැ. ඒක තේරුම් ගන්නට නම් මේ විශේෂයෙන්ම මේ මෑණිවරු දෙදෙනා පළස මොහොතේදී ඉන්නේ ඉන්න ගමන් කුසල්සිත මේ වගේ ධර්මයක් අහන්න බලන්න. අහපු එකක් නැත්නම් සිහි කරන්න. එතකොට ඒකෙන් ඇති වෙන දුක තේරුම් ගන්න පුළුවන් වෙයි. නැත්නම් ධානයක ඉඳලා කරන්නේ. නැත්නම් අනිමිත්ත චේතෝ සමාධිය ඉඳලා කරන්නේ. ඒක නම් ඉතාම හොඳයි කරන්න පුළුවන්. එතකොට තේරෙයි මේ සංස්කාර ධර්ම සිත තුළින් ඇතිවීම දුකක් කියලා. ඉතින් මිනිස්සුන්ට ලෝක සත්‍යයට මේ කාරණාව තේරුම් ගන්න බෑ. මොකද දුක්ඛේ අඥාන. මේ දුක පිළිබඳව තියෙන නොදක්කම මෙතන ක්‍රියාත්මක වෙන නිසා. එතකොට දුක දන්නෙත් නෑ මෙතන දුක්ඛ සමුදය දන්නෙත් නෑ. ඊට අමතරව දුක්ඛ නිරෝධය ඥානම් මෙතන ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දුක්ඛ නිරෝධය කියන්නේ මේ සංස්කාර ධර්ම නිරුද්ධ වෙලා තියෙන නිවි යාම. සම්පූර්ණයෙන්ම සංස්කාර නැති විට විරහිත වෙලා තියෙන ශාන්ත නිවියම්. එතකොට පරසමවද ඉන්නවනම් මේ නිවියම තියෙනවා. මෙතෙන්දී ඒ නිවී යාම තරම් මුතුන් සැපතක් නෙවෙයි මේ සංස්කාර ධර්ම රැස් කිරීම කියන එක ගැන අවබෝධයක් නෑ ඊටත් සමතරව පිරිනොම් පෑවට පස්සේ ධාතෝ කෙනෙක් මේ ඔක්කොම ධර්ම නිවිල යනවා එතන තමයි දුකේ කෙලවර මේක මේවා තියෙන තාක්කල්ම දුක පවතින මේ தත්ත්වය සාමාන්‍යයෙන් පහළ පහළ මාර්ගඵලලාභීකට අවබෝධ කරගන්න බැරි කාරණා ඒක නිසා එතන දුක්ඛ නිරෝධය අඥානං කියන එකක් ක්‍රියාත්මක කරනවා ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා යනවා. දුක නැති කිරීම දන්නේ නැති මෝඩකම මෙතනදී සිදු වෙනවා. දුක නැති කිරීමේ මාර්ගය මොකක්ද? සම්පූර්ණයෙන් නිවනස් ඇයට ඔක්කොම දේවල් සම්පූර්ණයෙන් අයින් කරනවා. සිතින් ඇත්තටම නැති කරනවා. සම්පූර්ණයෙන් නිවල දානවා. ඒක පින්නම් මංචකයේදී සිදුවන්නේ. රහත් වූ කෙනෙක්ගේ මරණයේදී මේක සිදුවන්නේ. ඉතින් මේක තේරුම් ගන්නට මහත් නෝ කිසි කෙනෙකුට බෑ. ඒක නිසා කුසලයක් කරන විට ඇතිවන දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියන එක දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ නුවණ නැතිකම නිසායි එවැනි සෑම කෙනෙකුගේම සිත තුළ ක්‍රියාත්මක මේ නුවන් කියන නිසා තමයි රහතෝ කෙනෙක් කුසල කුසල මනෝ සංස්කාර රැස් කරන්නේ නැති. ඉතින් අනිත් අයට ඒක ඒකෙන් ගැලවෙන්නට හැකියාවක් නැහැ. එතකොට මෙතෙන්දී පේනවාද මේට අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාභි සංඛාරා කියන එක ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා. අවිද්‍යාව නිසා මේ කුසල රැස් වෙනවා. මේ කුසල රැස් වීම නිසා නැවත නැවත ඉදීම ගැටි වෙනවා. ඒ ඉදීම නිසාම සංසාරේ නැවත නැවත කැඩකේ කැඩකේ ගන්නටම අපි සිදු වෙනවා. මෙරි මෙරි උපදී බැඳීමේ සිදුවන. මේ ක්‍රියාදාමය තේරුම් ගන්නට බලන්නට ඕනේ. ඒක තේරුම් ගන්නේ ප්‍රඥාවෙන් නොතේරෙන්නේ අවිද්‍යාවයි. එතකොට මේ විදිහට පහළ වෙන පංචස්කන්ධ ධර්මයන්ගේ යථා ස්වરૂපය දකින්නට බැරි කමක් අවිද්‍යාවයි. මම කලින් කිව්වා මේ අනිත්‍ය දන්නේ නැත්නම් දුක දන්නේ නැත්නම් අනාත්මය දන්නේ නැත්නම් යථා සත්‍ය යථා පරිදි දැක ගන්නට නැහැකිනම් එතන ක්‍රියාත්මක වන්නේ අවිද්‍යාව. දැන් මේ අපි ධර්මයේ ශ්‍රවණය කිරීමේ සත්‍යයම අපි උදාහරණ දෙකටම ගෙනියමු. එතකොට දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ සෑම මොහොතක් පාසාම සෝත විඥාන කනේ කන නිසා පහළවන කියන්නේ ශබ්ද ඇසීමේ නිසා පහළවන විඥාන පරම්පරාවල් බුද්ධෝ දැන් නැති නැති නැති කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා මේව ඇති ඇති නැති නැති. ඒ වගේම මනෝවිඤ්ඤාණ සෑම ක්ෂණයකදීම ඇති ඇති නැති නැති කිය. මේ අනිත්‍යතාවය ධර්මයේ ශ්‍රවණය කරන ගමම්ම දකින්නට යම් කිසි කෙනෙකුට හැකියාවක් නැහැ. ඒ ප්‍රඥා මදකම නිසා ප්‍රඥා දෙන කෙනෙකුට නම් ඕකේ තරම් බරපතල කර්තව්‍යයක් නෙවෙයි. ඉතින් ධර්මය අහලා වෙනාට මේක අනිත්‍යද කියයි කියලා සිහිපත් කරන එක ඕනෑම කෙනෙකුට කරන්නත් පුළුවන්. අන්න මේක දැන් ඉවරයි අනිත්‍යද කියන්නේ කියලා. එහෙම නෙවෙයි මේ සෑම ශ්‍රණයක් පාසාම සෑම මොහොතක් පාසාම තමන්ගේ විඥාන ස්කන්ධේ අනිත්‍ය ඥාන එක දැක දැක දැක දැක මේ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. අන්න එතකොට අවිද්‍යාව දුරු වෙනවා. ප්‍රඥාව එතන ක්‍රියාත්මක කරන. මේක දකින්නට නැතිකම එතන අවිද්‍යාව තියෙනවා. ඊළඟට ඔය වගේම තමයි මේ වේදනාව සංඥාව සංකාර කියන සෙස ස්කන්ධ වලටත් ඒ කියන්නේ සංඥාවල් මේ සෑම මොහොතක් පාස්ම ඇති වෙනව නැති වෙනව සංස්කාර සිතේ ධර්ම ත්‍යාගසික ධර්ම සෑම මොහොතකදීම ඇති වෙමින් නැති මේ අවස්ථාවේදී මේ විදිහට යන්නේ ඇති වෙමින් නැති වෙමින් ඊට අමතරව මා කලිනුත් කියවා මේ සෑම ශබ්දයක් තුළින්ම මේ සෑම ශබ්ද තරංගයක් තුළින්ම මේ ඇගේ මුළු ශරීරයම කම්පණයකට පත් වෙනවා. ඒ කියන්නේ අර පාළි මහා විශාල හයියෙන් වාහනයක් යනවා නම් දොරට අත තියලා බලන්න දොරක් හරි මේසයකට හරි ඒ දොර කම්පණයට වෙනවා පත් වෙනවා තේරෙනවා. මේ වගේ මුළු ශරීරෙම කම්පණය වෙමින් නැති නැති යන අනිත්‍ය දැනවා. බාහිර ශබ්ද මාත්‍රයකට වෙනස් කරන්නට පුළුවන් කයක් අපි මේ ළඟ තියාගෙන මම මගේ කියලා හිතානින් මේක හරියට දකින්නට පුළුවන් නම් හරියට අවබෝධය නම් Tamanටම පේනවනම් මේ කය මේ විදිහට ශ්‍රණයක් ශ්‍රණයක් ගානෙම මේ බාහිර සබ්දයත් වලින් වෙනස් වෙයි වෙනස් වෙයි යනවා කියලා මේක කොච්චර මෝඩකමකින්ද මම කියලා ගත්තේ කොච්චර මෝඩකමකින්ද මගේ කියලා ගත්තේ මේක කොච්චර නිසරු ධර්මයක්ද මේක කියන්නේ බාහිර සබ්දයකට වෙනස් කරන්න පුළුවන් ධර්මයක් නේද කියලා අවබෝධය ඇති වෙනවා. ඒ අවබෝධය දකින්නට ඒක ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වන ආකාරය තමාගේ සමාධියෙන් ප්‍රඥාවෙන් ඒක දකින්නට ඕන. සිතට දකින්නවා විතරක් නෙවෙයි කයටත් ඒක දැනෙනවා. එතකොට මේක දකින්නට බෑ. මේ මේක දකින්නට බැරි වෙනකොට මේ රූපස්කන්ධයේ ඇතිවීම නිසානයක් පාස ඇතිවීම නැතිවීම දකින්න එතනත් අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ විදිහට අනිත්‍ය දකින්නට බැරි අවිද්‍යාවක් මෙතන තියෙනවා. මම කලින් කිව්වා මෙතෙන්දී දුකක් පහළ වෙනවායි කියලා. අර සංස්කාර ධර්ම පහළ වීම. මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම දුකක් පවත්තන් දුක්ඛම් කියන්නේ නැත්නම් සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ කියලා කියන්නේ. එතකොට ඒ දුක මේක දුකක් වශයෙන් දකින්නට බෑ. ඒ අවිද්‍යාවක් මෙතන ක්‍රියාත්මක වෙනවා. ඊළඟට මේක අනාත්මයි. තමා හෝ තමාට අයත් ධර්ම නෙවෙයි. හේතුඵල ක්‍රියාදාමයක් මෙතන මේ සිදුවන්නේ. කනට ශබ්දේ ගියා, ශබ්ද තරංග කනේ වැදුනා, කම්බලේ කම්පණය වුණා. ඉතින් උස්නාය පද්ධතිය මොලේ ශෛල ආදී විවිධ ක්‍රියාදාමයන්ගේ හේතුවත් වලින් ඒක දැනීමක් බවට පරිවර්තනය වුණා. මේක මම අහනවා නෙවෙයි, මගේ ඇසීමක් නෙවෙයි. හේතුන් නිසා ඇති වෙන ඵල ක්‍රියාදාමයක්. මේක දකින්නද බෑ ආත්ම ආත්ම කියලා ඒක නිසා මම අහනවා කියලා මගේ ඇසීම කියලා මම ඇහුවා කියලා එහෙම කතා බහ කරනවා මොකද මේක දකින්නට නැහැ කියලා අවිද්‍යාව කියන නිසා මේ විඥානයේ පමණක් මේ සංඥාත් ඒ විදිහට පස්ස සම්භයා පස්ස වෙන නිසා හිටවන්නේ. එතකොට මේ කනට ශබ්ද ගිහිලා වැදිනවා. ඒසෝ විඥානයේ පහළන සෝත විඥානයේ තුනේ සෝත සංපස්සේ හැදෙනවා. ඒ සෝත සංපස්සේ තුලින් මේ ආකාරයෙන් පස්සේ කියන එක සෝත සංපස්සේ කියන එක ඇති වී ඇති නැති නැති යනවා නේද කියලා දකින්නට බෑ. ඒක ඒක මේ මේ හේතුන් නිසා ඇති වෙන ඵල පරම්පරාවක් කියලා දකින්නට බෑ. ඒක නිසා ඒක ආත්මීය සංකල්පයකින් කෙනෙක් අල්ලා ගන්නවා. ඊට අමතරව මේ තුළින් ඇති වෙන වේදනා මේ මම වේදනාව විඳිනවා මගේ වේදනාව මම කියලා අතික මේ වෙලාවේ උපේක්ෂා වේදනාව අත්දකින්නට මේ ඇයිට පුළුවන් කියලා එහෙම අත්දකිනවා නම් මම තමයි මේ උපේක්ෂා වේදනාව අත්දකින්නේ කියලා හිතනවා නමුත් මේ උපේක්ෂා වේදනාව හරි කවර වේදනාවක් හරි ඇති යන්නේ පස්සපච්චා වේදනා මෙන්න මේ පස්සේ නිසා මේ වේදනාව ඇති වෙනවා මේ පස්සේ නැතිකොට මේ වේදනාව නැති වෙනවා කියලා ඒක දකින්නට බැරි අන්තිසාර නිසා නෙවෙයි ප්‍රඥාව නැතිකම නිසා මේවා පොත්වල තියෙන කරුණු කියවහම මෙයා හිතන ඇති පස්සපච්චා සංඥා කියලා කියනවා පස්සම්බය සංඥා සමුදය කියලා එම කියනවා. පස්සේ නිසා තමයි ඕක කියලා මතක තියාගන්න පුළුවන් ඕ පමණින් නැත්තම් කෙනෙකුට කියන්නත් පුළුවන් ඕ පමණින් තමන් මේ සංඥාවේ සමුදය දැක්කා වෙන්නේ. තමන්ගේ හිතින් තමන්ට අවබෝධ වෙලා පෙනෙන්නට ඕන. මේ කවුරුවත් කිව්වට බුදුහාමුදුරුවෝ කිව්වට පොතක තිබුණාට නෙවෙයි. අන්න ඒ පෙනෙන එක නැති එක. තමයි අවිද්‍යාව කියන්නේ. Tamanට අවබෝධ නොවන එක තමයි අවිද්‍යාව කියන්නේ. ඒක නිසා වේදනාව ඇති වෙන්නේ පස්සේ නිසා කියලා මේ අය අහලා තියෙනවා නිතර නිතර කියවලා තියෙනවා. නමුත් ඒක දැනෙත් පිළිබඳ හැඟීමක් නෙවෙයි මෙතන. පිළිබඳ ඇති වෙන සංඥාව නෙවෙයි අවිද්‍යාව මේ සංඥාව නෙවෙයි දැනීම කියන්නේ. එතකොට මේක Tamanටම තේරෙනවා නම් මේ වේදනාව ඇති වෙන්නේ මෙන්න මේ හේතුන් නිසා මේ හේතුන් නිසාටවත් ඵලයක් කියලා Tamanගේම අවබෝධයෙන් වෙන කෙනෙක් ඒක වෙන ආකාරයෙන් කිව්වත් පිළි නොගන්න ආකාරයෙන් තේරුම් ගන්නවා. අන්න එතකොට Tamante ඒක අවබෝධයක් ඇති වෙනවා. දැන් මම කලින් කිව්වා අවිද්‍යාව ඇති වෙන හේතුව අස්මිමානිය කියලා. අවිද්‍යාව ඇති වෙන හේතුව වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ ආශ්‍රය ධර්මයන් කියලා කිව්වා. මම බුදුහාමුදුරුවෝ මෙහෙම ප්‍රකාශ කළා ප්‍රායෝගික වශයෙන් සිදුවෙන්නේ මෙහෙමයි කියලා මම කිව්වා. එතකොට එහෙම කියන්නට පුළුවන් ශක්තිය තමන්ගේ සිත තුළ තියෙනවනම් ඒ බොරුවට කියන කතාවක් වෙන්නට බෑ. ඒක සත්‍ය වශයෙන් තමයි අත්දකින්න දෙයක්. ඉගෙනු වෙච්ච කෙනෙකුට පාර අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ. දැන් මේ ඇයට වේදනාව පස්සේ නිසා ඇති වෙනවා කියන එක අහලා තියෙනව නෙවෙයි. Tamanටම අවබෝධයක් ඇතිලා කියනවා මේක ඇති වෙන්නේ පස්සේ නිසාමයි කියලා. මා බොහෝ අවස්ථාවලදී මෙහෙට කලින් කියලා තියෙනවා පස්සේ විතරක් නෙවෙයි වේදනාව ඇති වෙන හේතු. විවිධ හේතුන් ප්‍රකාශ කරලා තියෙනවා. මේක අවස්ථාවලදී. එතකොට මේ හේතුන් ටික ඔක්කොම දකින්නට පුළුවන් නම් මේ හේතුන් තුළින් මේ වේදනාව ඇති වෙනවා කියලා බුදුහාමුදුරේ හේතු දක්වලත් නැහැ. පස්ස සමුදය වේදනා සමුදය කියන හේතු විතරයි දක්වලා තියෙන්නේ. එතකොට අනිත් හේතු සහිත වේට දකින්නට පුළුවන් නම් ඒක තමන්ගේම අවබෝධය ඒ අවබෝධය තියෙන ප්‍රඥාව. නිකන් අර දැනීම මාත්‍රේ ප්‍රඥාවක් නෑ. ඒ අවබෝධය ඇති නොවන්නේ ඒක දකින්නට නැහැකම තියෙන අවිද්‍යාව නිසා. මේ ඇයිට Tamanගේ සිත තුළ අවිද්‍යාව දැන් කොයිතරම් සියුම් වශයෙන් ක්‍රියාත්මක වෙනවාද කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ ආකාරයෙන්ම සංස්කාර ධර්මයන් අනාත්ම වන ආකාරය සහ රූපස්කන්ධයත් විඥානස්කන්ධයත් කියන සිස ස්කන්ධ ධර්මයන් ආත්ම නොවන අනාත්ම සොන අනාත්ම බව සමාතම පැහැදිලි වශයෙන් අවබෝධ නොවන එක එතන තියෙන අවිද්‍යාව කියලා තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නකෝ. ඒක තේරුම් ගන්නත් ප්‍රඥාව තිබිය යුතුයි නැත්නම් බෑ. ඒකවත් තේරුම් ගන්න. ඒක නිසා මෙතෙන්දී පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපය දන්නේ නැති එකක් අවිද්‍යාව කියලා දක්වනවා. ඊට අමතරව මේ ලෝකයේ යම්තාක් සංගෝචන ධර්ම ඇති වෙනවා සංසාරේ ගැට ගැසීමට හේතු වෙන වට ධර්ම ඒවට කියන සංගෝචන ධර්ම කියලා. නැත්නම් ආශ්‍රව ධර්මය කියන කාමාශ්‍රව භවශ්‍රව අජ්ජාශ්‍රව ආදී වශයෙන් දක්වන ආශ්‍රව ධර්ම ආදී යම්තාක් තියෙනවා නම් ඕග යෝග ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වන කාමෝග භවෝග දික්ඛයෝග කාම කාම යෝග දික්ඛයෝග ආදී වශයෙන් ඕ විවිධාකාරයෙන් බුදුහාමුදුරුවෝ එකම කරුණු නොඑක ආකාරයෙන් දක්වනවා. මේ සෑම ක්ලේශ ධර්මයක්ම අකුසල ධර්ම ධර්මයන්ම සංසාරේ දිග්ගැසීමට හේතු වන ධර්මයන්ම තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වන්නේ අවිද්‍යාව නිසා. දැන් මේ ඇයට නිකන් ඉන්න වෙලාවට මොකක්වත් හිතන්නේ නැතුව මම ඉන්නවා කියලා හිතාගෙන ඉන්න පාඩි වෙන්න බලන්න. වාඩිලා සිත දිහා හිතන්නේ නැතුව ඉන්න පුළුවන් ද නිකම්ම සිතට සිතිවිලි ගලාගෙන. මේ සිතට සිතිවිලි නිකම්ම ගලාගෙන ඉන්නේ කන්දිසක් නැසී නෙවෙයි අවිද්‍යාව නිසා. ඒ වගේම තමයි සිත තුළින් අවිද්‍යාව නිරුද්ධ කරපු වෙනාට මේ ඔක්කොම අතහැරනවා මං සිත මොනවත් හිතන්නේ නැතුව ඉන්නවා කියලා හිතුවම සිත සම්පූර්ණයෙන්ම නිසල වෙනවා විමුක්ති සිතක් උදා වෙනවා ඕනේ තරම් විමුක්ති සිතින් ඉන්න පුළුවන් කුසලොත් නැහැ අකුසලොත් නැහැ ඔය සුදු දැනීමක් පමණයි අනිත් අයට ඒක කරන්නට බෑ මොකද අවිද්‍යාව තිබෙන නිසා අවිද්‍යාව තිබෙන නිසා මේ විදිහට සිත තුළින් කර්ම භව සංස්කාර ගැදීමක් සිදු වෙනවා කර්ම භව සත්‍යයක්. භවපච්චා ඝාත කියලා බුදුහාමුදුරුවෝ යම් පටිච්චසම්පාද තැනක විස්තර කරනවා කියලා තියෙනවා. කර්ම භව ශක්තිය නිසා නැවත නැවත ඉදීමක් ගෙන දෙනවා. මේ කර්ම භව ශක්තිය කියන්නේ සිත තුනේ සිටිවිලි ගලා යාමේ හැකියකම තිබෙන නිසාම විවිධාකාර ක්ලේශ ධර්ම සිත තුළින් નિરાයාසයෙන්ම කෙනෙකුගේ සිත තුළ ආරමුණු පැමිණි විගසම ඇති වෙනවා. රාගයක් ඇති වෙන අරමුණක් ආපුවම රාගය ඇති වෙනවා. ද්වේෂය ඇති වෙන අරමුණක් ආපුවම ද්වේෂය ඇති වෙනවා. මනස කෙලෙසත් ඒ ආකාරයෙන්ම පැමිණෙන පැමිණෙන අරමුණු වලට අනුකූල වන ආකාරයෙන් ඇති වෙන්නට පුළුවන්. මේවා දකින්නට නැහැ කියන්නේ මේවා ඇතිවන්නේ සංකේශයක් නිසා නෙවෙයි අවිද්‍යාව නිසා. මම අර බුදුහාමුදුරුවෝ කියපු කතාව මෙතෙන්ද ගන්නම් කාමාසව භාසව දික්ඛාසව අවිද්‍යාසව තමයි ආශ්‍රව සමුදය අවිද්‍යා සමුදය කියන්නේ. දැන් මා කියවේ රශ්මිමාන නිසා ආශ්‍රව අවිද්‍යාව ඇති වෙනවා කියන්නේ. මේක එතකොට මේ දැන් මේ කියන කාරණාවෙන් තේරුම් ගන්නට පුළුවන්. දැන් කාමාශ්‍රව කියන්නේ පංචකාම වස්තුන් ඇස කන නාසය දිව ශරීරය. මේවට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හම්බිනවා. මේවා තුළින් යම්කිසි ආස්වාදයක් කෙනෙකුට ලැබෙනවා. ඒ ආස්වාදය ලැබීමට යම්කිසි කැමැත්තක්, ඡන්දයක්, රාගයක් කෙනෙකුගේ සිත තුළ තියෙනවා. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලීම. මේ දෙක කෙනෙකුගේ සිත තුළ තියෙනවා නම් ඒකට තමයි අපි මේ පංචකාමයේ කියලා කියන්නේ. එතකොට කාම මේ කාමාශ්‍රවය කියන්නේ තෝකටම. මේක ඇතිවන්නේ ඇයි? මේක ඇතිවන්නේ අන් කිසිවක් නෙවෙයි මේ බාහිර සංස්කාර ධර්ම වල නැත්නම් බාහිර අරමුණු වල තමාගේ සිත තුළට මේ ආස්වාදයක් ගෙන දීමට පුළුවන් ශක්තියක් තියෙනවා කියන වැරදි අවබෝධයේ ඒ අවිද්‍යාව සිත තුළ තියෙන නිසා. අපි උදාහරණයක් කිව්වොත් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් අපි හිතමු ඇහැට ප්‍රිය තාම ලස්සන රූපයක් දැක්කා. මේ රූපේ දැක්කහම බොහෝ කෙනෙක් හිතන්නේ මේ රූපය තුළින් තමාගේ සිතට ආස්වාදයක් ඇති කර දුන්නායි කියලා. රූපේට හැකියාවක් නැහැ කිසිම ආස්වාදයක් කෙනෙකුගේ සිත තුළ ඇති කර දෙන්නට. ඒ රූපේ දැක්කාට පස්සේ චක් විඥානය ඇති වුණා. චක් විඥානය ඇති පස්සේ තමන්ම සංඥාවෙන් මේක ලස්සනයි ලස්සනයි හොඳයි තරුණයි ආදී වශයෙන් ගත්තා. ඒ සංඥාවට අනුකූලවම තමන්ගේ සිත තුළ වේදනා මාත්‍රයක් ඇති වුණා සුඛ වේදනාවක්. ගොඩක් මෙලෙසින් ඇතුණා. ඒ රූපේ දැකීම තුළ ඉතින් බොහෝ ලෝක සත්‍යයට මේක තේරුම් ගන්නට බෑ රූපය තුලින් ආස්වාදයක් ගෙන දෙනවා නැත්නම් රූපේ ආස්වාදයක් තියෙනවා කියලා හිතන්නේ. ඒක නිසා ඒ ආස්වාදයේ ගෙන දෙන රූපෝපයෝගා කටයුතු කරනවා. ඒ රූප අභිනන්දනය කරන ආස්වාද කරනවා. මෙතෙන් තම කාමාශ්‍රවේ ක්‍රියාත්මක වන්නේ. එතකොට මෙතන අවිද්‍යාවයි අවිද්‍යාවයි ඒ කාමාශ්‍රවේ ක්‍රියාත්මක වනකොට තමාගේ සිත තුළ බහුල වශයෙන් වැඩ කරන්නේ. එතකොට මෙහිදී Tamanට තේරෙනවා නම් මේ තමන්ගේ සිත තුළ නාම ධර්ම ටිකක් ඇතිලා නැති වී යාම හැර වෙන මොකක්වත් නැහැ. තමන් ඒක ගැන හොඳයි කියලා ලස්සනයි කියලා හිතේ නැත්නම් ඒ දැකපු රූපය කොච්චර ලස්සනට වුණත් තමන්ගේ සිතට කිසිම හැඟීමක් අවබෝධයක් ඉන්නේ නැහැ. ඒ කියන්නේ දකින ලද රූපය පිළිබඳ කිසිම සිතවිල්ලක් ඇති කරගන්න නැතුව ඉන්නට පුළුවන් නම් දැකීම දැකීම මාත්‍රයෙන්ම නතර කරගෙන දිත්තේ දිත්තම සම්භවිස්සති කියලා බුදුහාමුදුරුවෝට කියන්නේ දැකපු දේ දැකීම මාත්‍රයෙන්ම නතර කරන ඔහුට කිසිම ආකාරයෙන් රාගයක්වත් ද්වේෂයක්වත් මොනම දෙයක්වත් ඇති වෙන්නේ නැහැ. ඒවා ඔක්කොම ඇති වෙන්නේ සිත තුළ. මේ සිත තුළ නැති වෙන නාම ධර්ම ඇති වී නැති වී යාමක් කියන කරුණ අවබෝධ කරගන්නට සාමාන්‍ය ජනයාට මේවා පෙව්වත් හැකියාවක් දී කරලා කෙරුවත් බෑ. මොකද පැහැදිලි අවබෝධයක් Tamange සිත තුළින් ප්‍රඥාව තුළින් ඇති විය යුතුයි. එතකොට මේව හරියටම තේරෙනවා මේ බාහිර කනට පේන රූප කනට ඇහෙන ශබ්ද ආදී බාහිර අරමුණු නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන විවිධ ස්පර්ශ. මේවා අන් කිසිවක් නෙවෙයි. ඔක්කොම Tamanගේ සිත තුළ පහළ වෙන නාම ධර්ම. මේ නාම ධර්ම ඇතිවීමම දුකක්. නාම ධර්ම ඇති වෙන්නේ නැතුව තිබුණා නම් සැපක්. මේ නාම ධර්මම ඇති වුණාම ඒ නාම ධර්මම නාම ධර්ම විසින්ම අල්ලාගෙන Tamanගේ සිත Tamanම අල්ලාගෙන මෙතන ඉතින් දඟලීමක් ඇති කර ගන්නවා. මෙතන තන්නේ ක්‍රම මෝඩකම ක්‍රියාත්මක වන්නේ කිසිම දෙයක් නෙවෙයි. තන්නේ ක්‍රම අවිද්‍යාව. මේක මේක මා කරුණ කියේ මොකටද කාමාශ්‍රය ඇති කර දෙන්නේ අවිද්‍යාව නිසා අංකේශාක නිසා අවිද්‍යාශ්‍රය නිසා බුදුහාමුදුරු කියන ආශ්‍රය සමුදය අවිද්‍යා සමුදයෝ කියලා ආශ්‍රය නිසා අවිද්‍යාව ඇති වෙනවා කියලා මම මේ දැන් කියන්නේ යන්නේ අස්මිමානය තුලින් ආශ්‍රය ඇති වෙනවා කියන එක ප්‍රායෝගික වශයෙන් දකින්නේ කොහොමද කියන්නේ එතකොට දැන් කාමාශ්‍රය ඇති වෙන්නේ තනිකරම අවිද්‍යාව නිසා අර ආශ්‍රය සමුදය අවිද්‍යා සමුදය කියන එක දැන් බැලුවහම අවිද්‍යා සමුදය අවිද්‍යා අවිද්‍යා පත්‍ය අවිද්‍යා කියලා කියනවා වගේ. නැත්නම් අවිද්‍යා සමුදය අවිද්‍යා සමුදය කියනවා වගේ. එහෙම එක. එතකොට භව ආශ්‍රය භවයේ රැඳී සිටීමට ආස. ඇයි මේක ඇති වෙන්නේ? දිව්‍ය ලෝකේ හරි මනුෂ්‍ය ලෝකේ හරි කොයි ලෝකේ හරි ඉපදිලා ජීවත් වෙන්නට ආසාව ඇති වෙන්නේ මේ මිනිස්සෙක් වශයෙන් ජීවත් වීමට ආසාව ඇති වෙන්නේ මරණයට බියයි ජීවත් වීමට තියෙන කැමැත්තයි මේ අංකෂයක් නිසා නෙවෙයි මේ පංචස්කන්ධ ලෝකයේ නියම தත්ත්වය දකින්නට බැරි අවිද්‍යාව තියෙනවා. ලෝකේ කොතන කොයි ලෝකේ කොයි தත්ත්වයක වශයෙන් ඉපදුනත් ඒ සෑම තැන තියෙන්නේ මේ ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මක්. පංචස්කන්ධ ධර්ම තියෙන ලෝකවල පංචස්කන්ධ ධර්ම තියෙනවා. අරූපාවචර ලෝකවල රූපේ නැති ඉතුරු ස්කන්ධ ධර්ම හතර තියෙනවා. අසඤ්ඤතලයේ කියන එකේ නාමස්කන්ධේ හතර නැති රූපස්කන්ධේ තියෙනවා. පැත්තෙන් කොහේ බැලුවත් මේ පංචස්කන්ධ ධර්ම පැවැත්මක් තමයි තියෙන්නේ. මේ පංචස්කන්ධ ධර්ම කොහේ තිබුණත් Tamange වනේ. Tamanට අවශ්‍ය ඇති වැඩක් නෑ. කොටින්ම කිව්වා නම් අනාගාමිලා සුද්ධාවාසික කෙනෙක් ඉපදුනත් එතනක් තියෙන්නේ පංචස්කන්ධ ධර්ම ඒවා පැවතුනත් ඇති වැඩක් නැහැ. එතන පවතින්නේ ඒකාන්ත වශයෙන්ම දුකක් කියලා දකින්නට බෑ. මේ සංසාරයේ හැදී සිටින එකම ඒකාන්ත වශයෙන්ම දුක. මේ දුකමයි අපි ප්‍රාර්ථනා කරන්නේ, දුකමයි අපි අභිනන්දනය කරන්නේ, දුකම ලබා ගැනීමටයි මේ කටයුතු කරන්නේ කියන නොදක්කම කෙනෙකුගේ සිත තුළ තියෙන භවයේ රැඳී සිටීමේ තියෙන භයානකකම දන්නේ. බුදුහාමුදුරුවෝ දක්වන්නේ අනුමත්තේනි භවන්න වන්නේ මියන්තමසෝ අච්චරා සංඝාතමත් සම්බිය. අඩු වශයෙන් අසුරු ගසන සැනක කාලයක්වත් මේ භවයේ රැඳී සිටීම මම වර්ණනා කරන්නේ නැහැ කියලා. ඒක සම්පූර්ණම සත්‍යයි. නමුත් මේක සාමාන්‍ය ලෝක සත්‍යයට තේරුම් ගන්න බෑ. ඉතින් භවයේම රැඳී සිටින ජීවිතේ පවත්වාගෙන යන ජීවිතේටම ආසාව. තව තවත් මරුණට පස්සෙත් ඉපදෙන්න. තව මොහොතක් හරි ජීවත් වීමට අපේක්ෂාව තියෙනවා. ඒක නිසා තමයි රහත් වූ කෙනෙකුට මරණය තරම් උතුම් සැපතක් නැහැ කියලා අදහසක් පහළවන්නේ. ජීවිතේ පවතින එකම තමයි මහා භයානක දුක පවත්තන් දුක්ඛං අපවත්තන් සුඛං මේක නැත්තටම නැති යම්ම සැපේ කියන අදහස ඇතිවෙනවා. නමුත් අනිත් අයට භවයේ එහෙම මේක නැත්තටම නැති යාම කියන එක මහා භයානක දෙයක් වශයෙන් වැටහෙනවා. මේ මරුණාට පස්සේ ඔක්කොම නැත්තටම නැති වෙගොත් එහෙම මම නැති වෙගොත් එහෙම ඒක මහා නරකක් විනාශයක් විපත්තියක් කියලා සාමාන්‍ය ලෝකයා සඳහන් කරන්නේ මේ සංස්කාරයේ පැවතීමේ කාන්ත වශයෙන් දුකක් කියලා දන්නේ දුක්ඛේ අඥානං කියන අවිච්ඡාව තනික්‍රම ක්‍රියාත්මක වන නිසා ඊට අමතරව මේ භවයේ රැඳී සිටින පුද්ගලයෙක් නෑ සත්‍යයක් නෑ මමෙක් කියලා කෙනෙක් නෑ මේ නාම රූප ධර්මයන් කුයි ලෝකෙ කොතන තිබුණත් වැඩන්නේ මේව නැත්තටම නැති වී යාමයි සැපේ කියන ඒ දුක්ඛ නිරෝධය පිළිබඳ දැනීම නැති අවිද්‍යාව ක්‍රියාත්මක වන නිසා මේ ආදී චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවිද්‍යාව ඒ නොදන්නා අවිද්‍යාව චතුරාර්ය සත්‍ය ධර්මයන් නොදන්නා අවිද්‍යාව ක්‍රියාත්මක වන නිසා තමයි භව තණ්හාව නැත්නම් බහිරදී සිටීමේ ආශාව ඇතිවන්නේ භවාශ්‍රය ඇතිවන්නේ ඒ නිසා එතකොට එතන ක්‍රියාත්මක වන්නේ අවිද්‍යාව අනිකේශයක් නෙවෙයි කාමාශ්‍රව භවශ්‍රව අවිජ්ජාශ්‍රව කියන එක එතකොට දැන් කර්ම අවිජ්ජාවන ඒ ගැන විස්තර කරන්න දෙන්නේ මේ සෑම දෙයක්ම සිදුවලා තියෙන මොකක්ද දන්නවද හේතුව සිදුවෙන්න හේතුව මේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම ඒක කියන්නේ අස්මි කායිදිත්‍ය නැතිකම කියන එක නෙවෙයි මම අදහස් කරන්නේ අස්මිමානය කියලා මේ රූපයයි වේදනාවයි සංඥායි සංඛාරයි විඥානයයි අරගෙන මෙතන මේ මම කියලා කෙනෙක් සිටිනවා මේක පවත්වාගෙන යන්නට ඕන මේක පවත්වන එක හොඳයි කියන වැරදි අවබෝධය නිසා තමයි ඔය කාමාශ්‍රය තියෙන්නේ, භවශ්‍රය තියෙන්නේ, ditthාශ්‍රය තියෙන්නේ, අවිජ්ජාශ්‍රය තියෙන්නේ හැම එකක්ම ඇති වෙන්නේ. ඔය කියපු මම කියන හැඟීම තමාගේ සිත තුළ තියෙනවා. අවිජ්ජාව ප්‍රායෝගික වශයෙන් නිරුද්ධ වීමට නම් භාවනා කරන විට තමාගේ පංචස්කන්ධ දෝකයේම සම්පූර්ණයෙන් දියවිලා සම්පූර්ණයෙන්ම කිස්සිලා නැත්නම් නැති යන්නට ඕන එක අතකින් ඊට අමතරව මුළු විශ්වයේ යන්තාක්ෂණ ලෝකේ සත්‍යය සිටිනා. දිව්‍යෝ හරි බ්‍රහ්මයෝ හරි මා සාදු හරි කවුරු හරි මුළු විශ්වයේ සෑම දෙයක්ම අරූපී ධර්මයි රූපී ධර්මයි ඒ වගේම අජීවී සජීවී සෑම සංස්කාර ධර්මයන් සම්පූර්ණයෙන්ම ශ්‍රේ වෙලා මුළු විශ්වයම මුළු විශ්වයම තනිකර අභ්‍යවකාශයක් හිස්සු ශූන්‍ය වූ අභ්‍යවකාශයක් වශයෙන් දැర్శණය කිරීමක් තියෙනවා ඒ දර්ශනය කරන විට ඒ දර්ශනය කරන නාම ධර්මයේ පවා මම හෝ මගේ නොවන නිත්‍ය නොවන සංස්කාර ධර්මයක් කියන අවබෝධය ඇති වෙනකොට මේ මුළු විශ්වයම නිවි යාමක් දකිනවා ඒ නිවියාම දකිනකොට මෙතන මම කියලා ගන්නට මොනවද ඉතිරි වෙන්නේ? කොයි ලෝකේ කොතනපත් මම කියලා ගන්නට කියන්නේ නැහැ කියලා. අන්න ඔතනකොට ඕක දකිනකොටයි අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ. ඕක දකිනකොට අර භවආශ්‍රයත් නිරුද්ධ වෙනවා, අවිද්‍යාශ්‍රයත් නිරුද්ධ වෙනවා, දිත්තාශ්‍රය ඔක්කොම දේවල් නිරුද්ධ වෙනවා. ලෝභයත් නිරුද්ධ වෙනවා, ද්වේෂයත් නිරුද්ධ වෙනවා, මෝහයත් නිරුද්ධ වෙනවා. හැම එකක්ම නිරුද්ධ වෙනවා. මේ මෙතනයි තියෙන්නේ ඔය නිරුද්ධ කිරීමේ අවිද්‍යාව නිරුද්ධ කිරීමේ රහස තියෙන්නේ උතන. ඕක නිරුද්ධ කරා නම් ඔක්කොම ධර්මතාවයම හරි. නැවත නැවත භවයේ ඉදීම සිදු වෙන්නේ මේ විදිහට ඉදීම නතර වෙන්නේ මේ විදිහට ආදී කරුණු නොදන්නාකම පවා මෙතෙන්දී Tamanට තේරෙනවා. එතකොට Tamanට තේරෙනවා මේ ජාතියසේ වෙන්නේ මේ විදිහට නේද? කීනා ජාති විසනම් බ්‍රහ්මචර්යයන් කතං කරන්නේ නාපරං ඉච්ඡත්‍යාති ආදී වශයෙන් මේ කරුණු Tamanගේ හිතට අවබෝධ වෙනවා. මගේ ජාතියසේ වුණා කළ යුතු දේ කළා. මේන් පස්සේ මොකක්වත් මට කරන්න දෙයක් නැහැ නේද කියලා ප්‍රත්‍යක්ෂ අවබෝධය තියෙනවා. මේ අවබෝධය තුළින් තමයි අවිද්‍යාව ප්‍රායෝගික වශයෙන් සත්‍ය වශයෙන් සිදුවන්නේ කොහොමද? එතකොට මේක නිසා මේ අස්මිමානයේ නිසාම තමයි හැම අවිද්‍යාවක් අවිද්‍යාවේ කොටසක්ම ක්‍රියාත්මක වන්නේ කියන කරුණ මේ ඇයි තේරුම් ගත යුතු කාරණාවක්. මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. එතන තමයි වරද තියෙන්නේ. ඒ වරද හදාගන්නා තෙක්ම කෙනෙකුගේ සිත තුළ අවිද්‍යාව මේවා අවබෝධ කරගන්නට මේ පොත්පත් වලින් කියවලා තේරුම් ගන්නට පුළුවන්කම තිබූ පමණින් අවිද්‍යාව නිරුද්ධ කරන්න බෑ. ප්‍රායෝගික වශයෙන්ම භාවනාවෙන්ම අත්දැකීම් තුලින්මයි අවිද්‍යාව නිරුද්ධ කළ යුතු වන්නේ. ඒක කියන්නේ ඒකේ භාවනාවෙන් ලැබෙන අත්දැකීමකින් තොරව මේ අවිද්‍යාව නිරුද්ධ කරන්න කොහෙත්ම කෙනෙකුට හැකියාවක් නැහැ. එතකොට අවිද්‍යාව නිසා මේ තමන් උපාදාන කරන අල්ලගන්න. බොහෝ දේවල් අල්ලගන්නවා. තමන්ගේ ඇඟ අල්ලගන්නවා, සිත අල්ලගන්නවා. ඒ අල්ලා ගැනීම කරන්නේ උපාදාන කරන්නේ එක්ක තණ්හාවෙන් නැත්තම් දිට්ඨියෙන් නැත්තම් මානෙ. නැත්තම් බාහිර අය පණ ඇති අය සත්වයෝ හරි මිනිස්සුයෝ හරි දෙවියෝ හරි කවුරු හරි ලෝකයේ ඉන්න සත්වයේ තියෙන අය මේ අය අල්ලගන්න. බාහිර කාම ලෝකය අල්ලගන්නවා, රූප ලෝකය අල්ලගන්නවා, අරූප ලෝකය අල්ලගන්නවා. අධ්‍යාත්මික භාග වශයෙන් යෝකේ ලංකා සංස්කාර ධර්ම දෙනවා නම් මේ සෑම සංස්කාර ධර්මයක්ම සිතින් අල්ලා ගන්නවා. මේකට කියන්නේ උපාදාන. මේ උපාදාන ඔක්කොම ඇතිවන්නේ අවිද්‍යාව නිසා. එතන අවිද්‍යාව උපාදාන තුලින් සිදු වෙනවා කියන්නේ උපාදානය කියන්නේ නාම ධර්මයක්. උපාදානයේද බඳුන් වෙලා අපි යමක් අල්ලා ගන්නවා නම් එතන තියෙන්නේ නාම ධර්ම. අපි හිතමු මනුස්ස මිනිහෙක් ගෑණියක් අල්ලා ගන්නවා සිතින් කියලා. මේ ලස්සනයි හොඳයි ලබා ගන්නවා විවිධාකාරයෙන් අල්ලාගෙන නැත්නම් තමන්ගේ ගයක් අල්ලා ගන්නවා කියන්නේ අජීවී කටයුතු කියලා. ඒක වඩා යෝග්‍යයි කියලා හිතමු. ගයක් අල්ලා ගන්න මේ මගේ ගේ මගේ කාර්යකාරය. මේ අල්ලා ගැනීම කියන එක අර කාර්කේවත් දේවත් කොහෙවත් තියෙන ගැහණියෙකුගේ මිනිහෙකුගේ ගාව තියෙන එකක් නෙවෙයි තමන්ගේ සිත තුළ තියෙන නාම ධර්මයක් විතරයි. ඒ නාම ධර්මය ඇති වෙච්ච ගමන් නැති වෙලා කියනවා. එතකොට ඒ අල්ලා ගන්න බාහිර වස්තුවක් නැහැ. නාම ධර්මයක් ක්‍රියාත්මක වීම විතරයි තියෙන්නේ. අල්ලා ගන්නවා කියන්නේ නාම ධර්ම ටිකක් ඇති වීම තමයි. ඒතකොට අල්ලා ගන්නට තියෙන අජීවී හරි පජීවී හරි මොන වස්තුවක් වුණත් ඒ අල්ලා ගන්නවා කියන්නේ නාම ධර්මයක් ඇති වුණා ඒෂණියම පැවතුන ඒෂණියම නැති එක. අල්ලා ගන්නවා කියන්නේ ඒ නාම ධර්මයක් ඇති වුණා සත්‍යන නැති වෙනවා. මේකට මට හොඳට තේරිච්ච උපමාවක් යන වීගෙන් හමන සුළඟක් දෑත බදලා යම් කෙනෙක් අල්ලන්නට උත්සාහ කරනවා. ඔහුට අල්ලන්න